සම්මාසයන් දවසේ කර්මක් දානයක් වැඩිම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. අපි විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් අපි මොකද අද මේ පෙරවස් සමාදන් වෙන්නේ? එහෙම නැත්නම් මේ දානමාන පූජා සත්කාර සත්කාර කටයුතු සිද්ධ කරමින් අපෝපස්ථාන සිද්ධ කරමින් බඳුවන්නා වූ පින්වත් පිරිසක් ඒ සඳහා කටයුතු කරන්නේ. මෙමෙ ස්ථානට පැමිණියේ මොකද කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕනේ. බෞද්ධයින්ගේ ප්‍රධාන පරමාර්ථය <clears throat> නිවන කියන වචනේ අපි දන්නවා. නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අදිස්ථානය කියලා අපි තේරුම් අරගත්තට අද වෙනකොට නොඑක් මතිමතාන්තර වලින් පිළිලා <clears throat> නිවන හොයාගන්න බැරුව දඟලනවා නැත්නම් නිවන් මාර්ග හොයාගන්නත් බැරුව ඉන්නවා. නිවන හැටියට නොඑක් නොඑක් තැන් වල හිත පිටවා ගන්නවා. එහෙම නැත්නම් හිතන්න එපා කියන්න එපා කරන්න එපා එක්කම අත්හරින්න කියලා මේ විදිහට කියන සිතක් තියෙනවා. මොනවද අත්හරින්න කිව්වේ? නිවන් දැකීමට කුමක්ද ඉවත් කරන්න කියලා කිව්වේ කියන කාරණේ හතුලවාගෙන නිසා යථාබෝධය ලබා ගැනීමට විශාල බාධාවක් වෙලා තියෙනවා. සමහර අය රැකී රක්ෂා අත්හැරලා යන්න හදනවා. දේවල් දොරවල් අත්හැරලා යන්න හදනවා. අමුදරුවන් අත්හරින්න හදනවා. නෑදෑයෝ අත්හරිනවා කතා කරන්නේ නැතුව ඉන්නවා මේ ආදි වශයෙන් හිතවිලි අත්හරින්න හදනවා, ක්‍රියා අත්හරින්න හදනවා, කතා අත්හරින්න හදනවා. නව බුදුරයන් වහන්සේ අත්හැර දමන්න කිව්වේ මොකද්ද? නිවන ලබා ගැනීම සඳහා කරන්න කිව්වේ කුමක්ද කියන කාරණය හොඳින් තේරුම් අරගන්න ඕන. යෝ තත්ථා ඒව තණ්හාය අතේස විරාග නිරෝධෝ <clears throat> ත්‍යාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ කියලා නිරෝධය පිළිබඳව නැහන නිවන පිළිබඳව බුදුරන් වහන්සේ දේශනා කළා. මොකක්ද නිවන කියන්නේ? යම් හේකින් මේ ඇලිලා බැඳිලා ඉන්නේ යම් තැනක බැඳීමක් තියෙනවා නම් ලෝකෙට ඒ බැඳිලා ඉන්න තෘෂ්ණාව පිළිබඳ යම් අත්හැරීමක් නොවැල්මක් නිදීමක් ඇද්ද ඒ නිවන කියලයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් අපිට අත්හරින්න කිව්වේ මොනවද යම් යම් තැනක ඇලී බැඳී තිබෙනා යම් තණ්හාවක් තියෙනවා නම් අන්නේ තණ්හාවයි අත්හරින්න කිව්වේ. තණ්හාව නිසා කරන වැඩ කොටසක් ලෝක සත්‍ය අතරේ තියෙනවා 75කට වැඩිය වෘද්ධ වෙලා තියෙන අර කරන වැඩවලින්. තණ්හා මුල් කරගෙන හටගන්න ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ මුල් කරගෙන කරන වැඩ පිළිවෙල. ඒ තියෙනම් අත්හැරෙන්න ඕනේ. නමුත් සියල්ල අත්හැරින එක නිවන කියලා හිතාගත්තොත් එහෙම කුල්දහමට විරුද්ධයි. එක්තරා දේවතාවු බුදුරන් වහන්සේට කියනවා යම් යම් සිටිවිල්ලක් නැත්නම් යමක් අත්හැරියොත් එයින් එයින් ඔහු නිවෙනවා. සියල්ලම අත්හැර දැම්මට පස්සේ ඔහු සියල්ලෙන් විමුක්තියටපත් වෙනවායි කියලා <clears throat> එක්තරා දේවතාවෙක් බුදුරන් වහන්සේට එබඳු අදහසක් ප්‍රකාශ කළා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයේ මේ ටික පෙන්ලා තියෙනවා. බුදුරන් වහන්සේ ඒකට දේශනා කරනවා සියල්ලෙන් හිත මිදවිය නොබිදවිය යුතුයි. යමක් යමක් නිසා පාපයක් සිද්ධ වෙනවද වරදක් සිද්ධ වෙනවද එයින් එයින් හිත මිදවිය යුතුයි. දහමට අනුව වැඩෙන හිත නොවැළැක්විය යුතුයි කියලා බුදුන්වහන්සේ දේශනා කළා. ඉතින් අද ওই ටික තේරුම් ගන්න නැතුව උඟ දෙනේ ධර්මයට අනුව වැඩෙන හිත අලෝභයට අදේශයට අමෝහයට අනුකූලව වැඩෙන්න ඕනේ. ඒකත් අත්හැරියොත් වෙන්නේ මොකද්ද? අතරමං වෙන එක. නිසා හොඳින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හරින්න නෙමෙයි දේශනා කළේ ඒ ඒ තැන බැඳෙන්නා වූ යම් තණ්හාවක් ඇද්ද බැඳීමක් ඇද්ද අන්නේ බැඳීම අත්හැර ගන්නට. එහෙනම් අපි දැනගන්න ඕනේ බැඳීම අත්හැරපුවාම අපි කරන කටයුතු සියල්ල අත්හැරෙන්නේ නැහැ. බැඳීමෙන් කරන කටයුතු තියෙනවා තණ්හා මුල් කරගෙන හට ගන්නකොට එහි බලවත් බවටපත් වෙලා ලෝභයටපත් වෙලා ලෝභයෙන් ඇලී බැඳී කරන කටයුතු තියෙනවා. ඒතකොට ඒවට විරුද්ධ වෙලා එනකොට Tamanta ලොකු පාඩුවක් වාගේ දැනෙනවා අසහනයක් දැනෙනවා ප්‍රතිකර්ම වශයෙන් ගැටෙන්න බලනවා ගැටිලා තරඟ කරලා ඒ ආදි වශයෙන් ගැටි ගැටි ජීවත් වෙන්න හිතනවා කියනවා කරනවා මුලාවටපත් වෙලා මේ ලෝකේ හරි වටිනවා කියලා හිතාගෙන ලෝකෙටම බැඳිච්ච හිතකින් ලෝකේම ඇලී ගලී ඉඳ බලනවා මේ නිසා කරන්නා වූ කටයුතු තමයි අත්හරින්න ඕනේ ඒවා අරින්ද දෙයක් නැහැ. යථාභූතය ලැබෙනකොට අත්හැරෙනවා. එහෙනම් නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? නිවීම දකින්න එක. නිවීම දකින්නේ මොකක් නිසාද? ගිනි දැක්කේ නැත්නම් නිවන්නේ මොකද්ද? එහෙනම් අපි ගිනි දැකලා තියෙන්න ඕනේ, දැල් වෙන දේ දැකලා තියන්න ඕනේ. දැල් වෙන දේ දැක්කේ නැත්නම් <clears throat> මොන වෙන්ද දැල් වෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් අපිට නිවන්න විදිහක් නැහැ. යමක් දැල් වෙනවා නම් දැල් වෙන්නේ හේතුකාරක වන්නා වූ දේ එකතු වෙලා තියෙනවා නම් තමයි කිව්වත් නොකිව්වත් ඒක දැල් වෙන්නේ. අනේ මේක නොදැල් වේවා කියලා දර ගොඩක් ගොඩ ගහලා ඒකට ලාම්පු තෙල් හරි කමක් නැහැ පෙට්‍රෝල් හරි කමක් නැහැ මොනවා හරි දෙයක් දාලා ඒකට ගිනි කූරක් ගහලා තියලා <coughs> දරත් හොඳට වෙයිලා තියෙනවා ඉන්ධන ශක්තියක් තියෙනවා දැල්විලා ඉන්න අනේ ගිනි නොවේවා ගිනි නොවේවා කිය කියා ගිනි තියන්න ගියොත් මොකද වෙන්නේ? හේතුවට අනුව ඵලය හම්බ වෙනවා මිසක් අපේ කතාව අපේ බලාපොරොත්තු අපේ නැත්නම් අපේ ප්‍රාර්ථනාවක් තිබුණා ඒක ඉෂ්ට වෙන්නේ විදිහක් නැහැ. නැහ ගිනි දැල් වෙන්න එපා ගිනි දැල් වෙන්න එපා කියලා ඇත්ත ගිනි තිබ්බොත් දැල් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. මොකද හේතුව තියෙනවා නම් ඵලය ඒකෙන් ලැබෙනවා. හේතුව නැත්නම් ඵලය ලැබෙන්නේ නැහැ. දරත් අමුණම් තෙල් පැටවල් වෙන දෙයක් ඉර දාලත් නැත්නම් ගිනි කූරක් ගහලා තිබ්බෙත් නැත්නම් එතන ගිනි දැල් වෙන්න එපා ගිනි දැල් වෙන්න එපා නොකියුවා ගිනි දැල් වෙන්නේ නැහැ. ගිනි දැල් වේවා ගිනි දැල් වේවා කිය බලා හිටියක් ගිනි දැල් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද නිවන් දකින්න කරන්න තියෙන්නේ? පතපතා ඉඳීම පමණක් නෙමෙයි. නැතුව එපයි කියනවා නෙමෙයි. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ හතරෙන් යුක්තව කතන පැතුමක් ඇත්නම් ඒකට හේතු තියනවා ඉස්ස වෙන්න. ඒ පැතුම නිකන් හරියන්නේ හේතුවට අනුකූල ඵලය ලැබිලා තියෙන්න ඕන. දැල් වෙන හේතුව දැකලා දැල් වෙන හේතුව අයින් කරන්නේ මෙහෙමයි කියලා තේරුම් අරගත්තා නම්. ඒ වැඩේ කිරීමට තියෙන බලාපොරොත්තුව ප්‍රබල කරගන්න, ඒ බලාපොරොත්තුව හොඳට සාහවුරු කරගන්න කරන ප්‍රාර්ථනාව හේතු වෙනවා. ප්‍රාර්ථනාව විතරක් කර කර හිටියට හරියට හේතුඵල දැක්කේ නැත්නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙන හැටි දැක්කේ නැත්නම් අපේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි නිවන් දකින්න පතපතා හිටියට බැරි. එහෙනම් ඉතින්ලා බෞද්ධයන් හැටියට දැනගන්න ඕනේ අපි නිවන් හදන්නේ මොනවද? අපි දැල් වෙන දේ දැකලා තියෙනවද? ගින්නකින් දැල් වෙනවා නම් පිච්චෙනවා, දැවෙනවා, තැවෙනවා, ඔක්කොම උස්නේ එනවා, දාහේ එනවා. ඒ බාහිර ලෝකයේ තියෙන උපමාවක් වාගේ නැත්නම් දරවලට තෙල් පැටවල් දාලා ගිනි දිබහම ගිනි ගන්නවා. දරක් වේවිලා තියෙන්නේ. ඒ ගින්න හේතුව ගින්නට හේතුව තියෙන නිසා ගින්න දැල් වෙනවා වාගේ. අපිට නොපෙනෙන ගින්නක් අපේ හිත තුළ දැල් වෙනවා. බාහිර ලෝකයේ ගින්න උපමාවක් විතරයි. එහෙනම් මොනවෙන්ද අපේ ඇතුලේ ගිනි දැල් වෙන්නේ? ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැති නිසා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ දැක්කේ නැති නිසා හරි වටිනා දෙයක් හැටියට ආස්වාද ජනක දෙයක් හැටියට වැදගත් දෙයක් හැටියට ලෝක සත්‍යයන් මේ ලෝකේ බලාපොරොත්තු වෙනවා. සාර දෙයක් හැටියට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සාරයි කියන දෘෂ්ටියේ ඉන්නේ මොකක් නිසාද? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට තේරුම් ගත්තේ නැහැ වටහා ගත්තේ නැහැ ආවර්ජනය කළේ නැහැ. ඒ නිසා ඇත්ත ඇත්ත දකින්න විදියක් නැති නිසා තමයි අවිද්‍යාවෙන් යුක්තයි කියන්නේ. අවිද්‍යාවෙන් යුක්ත නම් මොකක්ද තියෙන තීරණය? මේ පැවැත්ම තුළ තියෙන සියලු දේවල් වලින් මොන මොන හරි හාරයි කියලා හිතන එකයි. සං කියන මේ එකතුව හාරයි කියලා හිතන තාකල් අපි ඉන්නේ සංසාරේ. සංසාරේ කියන්නේ ඕකයි. සං කියන මේ එකතුව මොනවද එකතුව? මම කියලා ගොඩක් එකතු කරගන්නවා. මගේ කියලා ගොඩක් එකතු කරගන්න. අන්නේ එකතු කරගත්ත ගොඩවල් සාරයි කියලා හිතා ඉන්න තාකල් ඔහු ඉන්නේ සංසාරේ. සංසාරේ අත්හරින්න නම් හාර අත්හැරපුවාම සංවලට බැඳෙන්නේ නැහැ. නැත්නම් මම මගේ කියලා ගත්තේවට ලෝක සම්මතයේ මම මගේ කියලා කතා කරනවා මිසක් ඒවට ආශාවෙත් තියෙන බැඳීම අත්හැරනවා නම් විද්‍යාව පහළ වුණා, ධම්මැස පහළ වුණා. එතකොට ඉන්දන ඉවරයි. පත්තු කරන්ති කියේවා ඉවරයි. ගින්න වෙනවා. අන්න හේතුව නැන්නා ඵලේ නෑ කිව්වේ ඒකයි. එහෙනම් අපි අද දැක ගන්න ඕනේ දැල් වෙන්නේවා මොනවද? මොනවා මොනවද දැල් වෙන්නේ? අන්න ඒක හොයාගත්තට පස්සේ ඒක නිමා ගත්තාම නිවන බව තේරුම් ගත්තා. අන්න නිවන් තේරුම් ගත්තා දහම් ඇස පහළ වුණා. නැත්නම් සෝතාපන්නී බවට පත් වෙන්න පුළුවන් පළමුවම. ඒ ටික හොයාගන්න නැතුව වෙන මොනවා කරලා ඔය එක එක જાතිය භාවනා කරුවා කිව්වත් ඒවෙන් මොන මොන විදිය උඩ ගියා වගේ දැක්කා, රූපයක් දැක්කා, එළියක් දැක්කා කිව්වට එහෙම නිවන් දකින්නේ නැහැ. ඒවා ඔක්කොම එක්තරා හැවටිල්ලක්. හැවටෙන්නේ නැතුව නුවණින් තේරුම් ගන්න ඕනේ. මම කියන දේවල් වලට මොනවද අයිති වෙන්නේ? එතන මොනවද දැල් වෙන්නේ? මොනවැන්ද ඒක දැල් වෙන්නේ? ඒක නිබන්නේ කොහොමද? අන්නේක නිමා ගත්තොත් නිවන. මෙහා ඇස දැල් වෙන දෙයක් තියෙනවා. රූප දැල් වෙන දෙයක් තියෙනවා. ඇසයි රූපය නිසා පහළ වෙන චක්කු විඥානයක් ඇත්නම් ඒකත් දැල් වෙනවා. ඒ නිසා හටගන්න ඒ සමග එක්වීමෙන් හටගන්න අවිද්‍යාසහගතව හරි වටිනවා කියලා හිතාගෙන ඒ සමග එක්වීමේ ස්පර්ශ කිරීමෙන් හටගන්න සංස්පර්ශය කියලා යමක් ඇත්නම් ඒකත් දැල් වෙනවා. ඒ බඳු සංස්පර්ශයන්ගෙන් හටගන්නා දැනීමක් වේදනාවක් ඇත්නම් ඒකත් දැල් වෙනවා. සංපස්සජා වේදනා කිව්වේ ඒකයි. මොනවෙන්ද දැල් වෙන්නේ? රාගයේ නැමැති ගින්නෙන් දැල් වෙනවා. ද්වේෂ ගින්නෙන් දැල් වෙනවා, මෝහ ගින්නෙන් දැල් වෙනවා. ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, මරණ ගින්නෙන් දැල් වෙනවා. ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන් තියෙනවා. 11 ගින්නකින් අභ්‍යන්තරේ දැල් වෙනවා. හිත දැල් වෙනවා, දැවෙනවා. මෙන්න මේ දැවෙන හරිය දැකලා අන්නේ ටික අපි ළඟින් අත්හැරී ගියා නම් අන්න එතකොට නිවිලා ගියා. මොකද්ද නිවුනේ? බාහිර ලෝකේ තියෙන තියෙන පෙන්න තිබිච්ච ගින්නකුත් නෙවෙයි. අභ්‍යන්තරේ හිත ගිනි ගත්තකො ගින්න නිවෙනවා. අන්නේ ගින්න නිවුණලා සාන්ත බවටපත් වෙනවා. අන්නේ ඒ ටිකයි කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. නිවන් දකින්නවා කියන්නේ ඒකයි. ප්‍රඥාවෙන් කරුණ වටහාගෙන අසාරදී අසාර හැටියට තේරුම් අරගත්තාම ඒකේ තියෙන ආශාව බැඳීම අත්හැරනහම එතන රාගයක් නැහැ. රාගයෙන් බැඳීමක් නැහැ. වටිනාකමක් නැති දේ කැඩලා බිඳලා විනාශ වෙලා ගියත් මොනවා වුණත් මට ඇති වැඩක් නැහැ. මට ඒක හොයන්න බාන දෙයක් නැහැ කියලා එනකොට ඒ සඳහා ගැටෙන්න ඕනකම තිබුණේ නැහැ. ගැටි ගැටි තිබිච්ච දැවීමත් ඉවරයි. හරි වටිනා දෙයක් කියලා මුලාවෙන් ආසාවෙන් වටිනා දෙයක් කියලා හිතා හිටපු මානසිකත්වයක් සුද්ධ වුණාම මෝහේ නිසා ආපු දැවිල්ලත් ඉවරයි. රාගගිනි, දේශගිනි, මෝහගිනි ඔක්කොම නිවෙනවා. ඒක නිමුණාට පස්සේ මොකද වෙන්නේ? යලි යලිත් හට ගැනීමට, ಜಾති හට ගැනීමට හේතු වෙන ඒ ආශාව එතන නැතිලා ගියා නම්, ಜಾති හැදුනොත් තමයි ಜಾති වලින් අර අවිද්‍යාව සහගත වෙන්නකන් දිනි හට ගන්න. ಜಾති හැදෙන බග නැතිලා ගියා නම්, ಜಾති නැවතුණා නම් ಜಾතිය නිසා හටගත්ත ගින්නත් ඉවරයි. යමක් හටගත්තා නම් තමයි ජරාවටපත් වෙන්නේ. ඒකත් දුකක් වෙන්නේ ඒකයි. එහෙනම් හටගත්තේ නැත්නම් ජරා ගින්නත් ඉවරයි. ඒ වගේ මැරෙන්නේ හටගත්තොත් එහා මැරෙන මැරෙනීමෙන් යම් දුකක් එනවා නම් හට ගැනීමක් නැති දැන මරණ ගින්නත් ඉවරයි. ওই ටික හටගත්තොත් තමයි ශෝකේ පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ ඔක්කොම හටගන්නේ. එහෙනම් හට ගැනීමක් නැති වුණා නම් ජාති ජරා මරණත් ඉවරයි. ශෝක පරිදේව දුක් දෝමනස උපායාසත් ඉවරයි. ගිනි නිමුණා. මෙන්න මේ ගින්න යම් තරමක් Taman ළඟ නුගිලා තියෙනවා දැක්කනම් 아무තු දෙයක් සිද්ධ වෙන්න දෙයක් නැහැ. සාන්තයි නිවි සැනසී යනවා. අන්න මම නිවිලා ගියා මෙන්න මෙච්චරට ගියා Tamanට නිවන දැක්ක තරම Tamanට තේරුම් ගන්න පුළුවන්. මම කොතේ දුරට නිවන් දැකලා තියෙනවද කියලා දැනගන්න ඕන නම් කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. අන්න මම කියන මගේ කියන ගොඩවල් වලට බැඳිලා හැඳිලා ඉන්න මට්ටම යම් තරමක් ඉවර නම් ඒ මට්ටමට ගිනි නිමිච්ච බව දැනගන්නවා. රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි නිමුණා. ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි නිමුණා. ශෝක පරිදේව දුක් දුමනස් උපායස නිමුණා. මෙතෙක් නිවිලා තියනා තව මෙතෙක් මට තියනා නිවා ගන්න කියලා Tamanට තේරෙනවා. අන්න ඒකට කියනවා පත්ත්‍වික්ෂා ඥාන. එහෙනම් හොඳින් තේරුම් අරගෙන අද හැමදෙනා බලාපොරොත්තු වෙන්න ඕනේ. දැල් වෙන දේවල් මොනවද? දැල් වෙන්න ගෝචර වෙන්නේ මොනවද? දැල් වෙන්නේ මොනවැන්ද? ඒ ටික නිමුණාම නේද නිවන් දැක්කා කියන්නේ. මෙන්න මේක තේරුම් ගැනීමදී කියනවා මූලික දහම් ඇස පහල කරගත්තා වෙනස් කරන්න බැරි බෞද්ධත්වයටපත් වුණා සතර අපායෙන් සදාහටම නිදහස් වුණා සතර ගමන ඒකාන්තයෙන් කෙලවර කරන බවටපත් වෙනවා එයා නියම බෞද්ධත්වයට පිහිටියා ඒ බෞද්ධත්වයට පිහිටපු කෙනෙකුට දස මාර්ග සේනාවක් කොටු කරලවත් නැවතත් ලෝකයේ ගින්නට ඇදලා දාන්න බෑ තියෙන ගිනි නිමි නිමි යනවා මිසක්. මේ වටිනාකම තේරුම් අරගෙන ඒ අදහස හොඳට වටහා ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ ආකාරයෙන් මොනවද දැල් වෙන්නේ? මොනවද දැල් වෙන්නේ? ඇයි ඒවා හොඳයි කියලා ගත්ත හින්දා නේද මේ දැල් වෙන්න හේතු වෙන්නේ කියලා දැකලා. ඒ ටික අහක් අරගත්තොත් ඔහු දුක දැක්කා. දුකට හේතුව දැක්කා, දුක නිරෝධය දැක්කා, නිරෝධ මාර්ගය දැක්ක නැත්නම් චතුරාර්ය සත්‍ය දර්ශනය කළා. චතුරාර්ය සත්‍ය දර්ශනය කරපු කෙනාට කිසිම සැකයක් නැහැ. සෝතාපන්න කියන ඵලයෙන් එහාට මිසක් මෙහාට නැහැ. ඔය ටික හොඳින් තේරුම් අරගෙන ඒ උත්තරීතර මාර්ගඵල අවබෝධයට අදාදම ලැබේවා කියන අදිස්ථානය තබාගෙන මේ කර්මස්ථානය වළඳ බලාපොරොත්තු වෙන්න දැන් සෑම දිනාම අත්තුකලේ තියාගෙන net අඩවන් කරගෙන මගෙන් වදින හුලම් පොලක්වත් අනිත්‍යෙන්ද කරදරයක් පිට නොවේවා කියන හැඟීම තබා ගන්න ඕනේ. සද්ද බද්ද කරන ඒවා ඔක්කොම අත්හරින්න ඕනේ. කතා බහ කරන ඒවා අත්හරින්න ඕනේ. ඔය එළියේ ඉන්න පුංචි දරුවෙක් හරි කතා කරනවා නම් වැඩිහිටි කෙනෙක් ඒ අය පාලනය කරගන්න ඕනේ. නිහඬතාවය සමාජයේ බොහොම ආගී දෙයක්. ඒදා නිහඬතාවය ආරක්ෂා කරගෙන මනා සීනුවණින් මේ ධර්ම අවබෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්න. කටේ වචන කීකේ හිටියට මදි අර්ථය වටහා ගැනීමට අවධානය යොමු කරලා ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. නුවණින් මෙනෙහි කරලා ධර්මාධර්ම ප්‍රතිපත්තියේ පිහිටපුවාම මාර්ගඵල අවබෝධයට මඟ පෑදෙනවා. ওই ටික අත්හැරනොත් එහෙම බාධා වෙනවා. ඒ නිසා ওই ටික හරියාකාරව ආරක්ෂා කරගෙන මේ කර්මස්ථානයේ තුලින් මේ මේ මොහොතේම උතුම් නිවන් සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ත්‍ය අතබාගෙන දැන් අපි ඒ සමාධිය වඩන්න භාවනා කරන්න බලාපොරොත්තු සෑම දින වෙත තෙරුවන් සමවත වේවා සෑමගේම මනස බුදු මග තුල පිහිටාවා සෑමතම දහම් දැකගෙන නුවණම දේවා සෑමතම උතුම් මග ඵල යහපත දේවා කර්මස්ථානයේ කියනකොට දේශනා කළාට පස්සේ සත් ගායනා කරමින් වඩන්න පුළුවන් ඕනේ ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඥානයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්ඛු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කන ඇවිල ගත්තේය ශබ්දයෝ ඇවිල ගත්තේය සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නාසය ඇවිල ගත්තීය ගන්ධයෝ ඇවිල ගත්තීය ගාන විඤ්ඤාණයෝ ඇවිල ගත්තීය ඝාන සම්පස්සයෝ ඇවිල ගත්තේය ඝාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා දිව ඇවිල ගත්තේය සසයෝ ඇවිල ගත්තේය ජීවහා විඥානයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කය ඇවිල ගත්තේය ඔට්ටබ්බයෝ ඇවිල ගත්තේය කාය විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාද ගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සජා වේදනාව ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කන ඇවිල ගත්තේය ශබ්දයෝ ඇවිල ගත්තේය සෝත විඥානයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා නාසය ඇවිල ගත්තේය ගන්ධයෝ ඇවිල ගත්තේය ගාන විඥානයෝ ඇවිල ගත්තේය ගාන සම්පස්සයෝ ඇවිල ගත්තේය ගාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා දිව ඇවිල ගත්තේය සතයෝ ඇවිල ගත්තේය යෝහා විඥානයෝ ඇවිල ගත්තේය ජීවා සම්පස්සයෝ ඇවිල ගත්තේය ජිව්හා සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය පරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කය ඇවිල ගත්තීය පොට්ටබ්බයෝ ඇවිල ගත්තීය කාය විඥානයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාගගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගතිය උපායාස ගින්නෙන් ඇවිල ගතිය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද කාගගින්නෙන් ඇවිල ගත්තේය දේශගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා අන ඇවිල ගතිය සද්දයෝ ඇවිල ගතිය සෝත විඥානයෝ ඇවිල ගතිය සෝත සම්පස්සයෝ ඇවිල ගතිය සෝත සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා දිව ඇවිල ගත්තේය කසයෝ ඇවිල ගත්තේය ජීවහා විඥානයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සජයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ಜಾති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්ස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා කය ඇවිල ගතිය පොට්ටබ්බයෝ ඇවිල ගතිය කාය විඥානයෝ ඇවිල ගතිය කාය සම්පස්සයෝ ඇවිල ගතිය කාය සම්පස්සජා වේදනා වූ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද රාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගතිය උපායාස ගින්නෙන් ඇවිල ගතිය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි කිරීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද සාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා සාදු සාදු සාදු